මේ විවස්ථා වෙනස් කිරීමේ මූලික පරමාර්ථය වෙන දෙයක් නෙවෙයි අර මූලික විදායක ජනාධිපතික මේ නැති කිරීමවත් ඡන්දක මේ වෙනස් කිරීමවත් මොකද මේ දෙකම අවශ්‍ය නැහැ දැනට. දැන් අවුරුදු 4ක් යනකම් මේ සංස්ථා දෙකම තියෙනවා. එම නිසා මේ කරන්න වෙන දෙයකට නෙවෙයි උතුරු නගරයට විසඳුමක් දෙන්න. විසඳුමක් දේශපාලන විසඳුමක් දෙන්නේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි ෆෙඩරල් හරි ෆෙඩරල් වලට යන මාර්ගය වෙනස් කිරීම. මෙන්න ඒක කිරීම තමයි මේක මූලික අදහස. අනිත් එක මේ සරණ වික්‍රමසිංහ මහත්මයා මුලින්ම ජනවාරි 9 වෙනිදා පැය 12කින් පැය 12ක් ඇතුළත මේක මේ විධික්‍රමය ඉස්තර කරගන්න හැදුව එක හරි ගියේ නෑ. හරි ගියේ නැතුව ඊළඟට විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස්පක් ඒකපදේශ කළා සංශෝධන වගේ ඉදිරිපත් කළා ඒකෙන් කිව්වා මේක අලුත් එකක් නෙවෙයි මේක new කියන වචනේ අහක් කරන්න ඕනේ අලුත් එකක් නෙවෙයි. එහෙමනම් මේක 1978 අතුපු විවස්ථාවට සංශෝධනයක් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්න හදන්නේ. ආණ්ඩුව මෙසේ කිව්වට අද සම්බන්ධයෙන් වාස්තව විපක්ෂ නායකය කියලා තුන එහෙම නෙවෙයි අපිට අලුත් විවස්ථාවක් ඕනේ. ඒ කියන්නේ මේ කඳහලියක් කවුරු ඇත්ත කියන දන්නේ. අනිත් එක අර වසන්ත මහත්මයා පෙන්වලා දුන්නා වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකටත් ඒකාධිපත්‍යයේ ගෙනාපු සංශෝධන වලින් මූලික රාමුව වෙනස් වෙනවා. ඒක වචනයහත් වහට වෙනස් කරාට අර වික්‍රමසිංහ මහත්මයාට ඉස්සෙල්ලා ගෙනාපු ක්‍රමෙම කරන්න මේකෙන් ඉඩ තිබෙනවා. එම නිසා අපි බල කර සිටින ජාතික බලවේග වශයෙන් විශේෂයෙන් ඒපාවද්ද විපක්ෂයට එක්තරා විපක්ෂයක් හැටියට අපි සරගන්නේ අනිත් එක විපක්ෂයක් නෙවෙයි UNP ගේ බලකයට HSLP එකක් තියෙන්නේ එයාලගෙන් කවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලා හඳුනු ඇත්තේ ඒ වර්ගයේ දීලා ඉන්න ඒත් ඒකාබද්ධ විපක්ෂය කියලා 50ක් ඉන්නවා. අපි එයාලගෙන් දැඩිසෙස ඉල්ලාගෙන සිටිනවා මේකට අත ගන්න එපයි කියලා. මොකද මේ කපටි ව්‍යාජ වක්‍ර මොහලින් හදන්නේ කොහොම හරි යාලටත් මේක කළා එතනත් ඉන්නෝනේ කොයි බෙදුම් වාදීන්ට මේකත් යාල මගේ මුළු රටම අත ගහලා මේක දුන්නයි කියලා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කියන්න තමයි මේක හදන්නේ. ඒ නිසා අපි බල කර සිටිනවා අඩු ගණනේ ඒකාබද්ධ විපක්ෂයේද මේකට සාධාරණ වෙන්නේ නැයි මේකට අත ගන්න සූදානම් වෙන්නේ නැයි එහෙම කරොත් ඒක එයාලගේ රටේ අවසානයේ වෙන්න පුළුවන් කියලා අපි නියත වශයෙන් කියනවා. ආව නේද right కష్టం මේ කරන්නේ මේ විවස්ථා වෙනස් කිරීමේ මූලික පරමාර්ථය වෙන දෙයක් නෙවෙයි අර මූලික විදායක ජනාධිපතික මේ නැස් කිරීමවත් ඡන්දක මේ වෙනස් කිරීමවත් මොකද මේ දෙකම අවශ්‍ය නැහැ දැනට. දැන් අවුරුදු 4ක් යනකම් මේ සංස්ථා දෙකම තියෙනවා. එම නිසා මේ කරන්න වෙන දෙයක නෙවෙයි උතුරු නගරයට විසඳුමක් දෙන්න. විසඳුමක් දේශපාලන විසඳුමක් දෙන්නේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි ෆෙඩරල් හරි ෆෙඩරල් වලට යන මාර්ගය වෙනස් කිරීම. මෙන්න ඒක කිරීම තමයි මේක මූලික අදහස. අනිත් එක මේ පරිණිත වික්‍රමසිංහ මහත්මයා මුලින්ම ජනවාරි 9 වෙනිදා පැය 12කින් පැය 12ක් ඇතුළත මේක මේ විධික්‍රමය ඉස්තර කරගන්න හැදුව එක හරියන්නේ නැහැ. හරියේ නැතුව ඊළඟට විපක්ෂය ශ්‍රී ලංකා නිදහස්පක් ඒකපදස්වක්ත කළා සංශෝධන වගේ ඉදිරිපත් කළා ඒකෙන් කිව්වා මේක අලුත් එකක් නෙවෙයි මේක නිව් කියන වචනේ අහක් කරන්න ඕනේ අලුත් එකක් නෙවෙයි එහෙමනම් මේක 1978 අතුපු විවස්ථාවට සංශෝධනයක් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්න හදන්නේ ආණ්ඩුව මෙසේ කිව්වට අද සම්බන්ධන් භාෂා විපක්ෂ නායකය කියලා තුන එහෙම නෙවෙයි O bir de alut uzak tavaktuniyleyken kendi hediye kavru ettiğine sen. අනිත්‍යකාර වසන්ත මහත්මයා පෙන්වලා දුන්නා වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයත් ඒකාධිපත්‍ය විසඳගෙනපු සංශෝධන වලින් මූලික රාමුව වෙනස් වෙනවා. ඒක වසනහාට වෙනස් කරාට අර වික්‍රමසිංහ මහත්මයාට ඉස්සෙල්ලා ගෙනාපු ක්‍රමයේම කරන්න මේකෙන් ඉඩ තිබෙනවා. එම නිසා අපි බල කර සිටින ජාතික බලවේග වශයෙන් විශේෂයෙන් ඒපාවද්ද විපක්ෂයේ එක්තරා විපක්ෂයක් හරි අපි සරගන්නේ අනිත් එක විපක්ෂයක් නෙවෙයි UNP ගේ වල්ගයට HSLP එකක් තියෙන්නේ එයාලගෙන් කවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාලා හඳුනන ඇත්තේ ඒ වල්ගයේදීලා ඉන්න ඒත් ඒකාබද්ධ විපක්ෂය කියලා 50ක් ඉන්නවා අපි එයාලගෙන් දැඩිශේෂ ඉල්ලාගෙන සිටිනවා මේකට අත ගන්න එපයි කියලා මොකද මේක අපිට ව්‍යාජ වක්‍ර මොහොතකින් හදන්නේ කොහොම හරි යාළුවත් මේක කළා එතනත් ඉන්නෝනේ કોઈ බෙදුම් වාදීන්ට මේක පුගත්තේ යාළ මගින් මුළු රටම අත ගහලා මේක දුන්නයි කියලා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කියන තමයි මේක හදන්නේ. ඒ නිසා අපි බල කර සිටිනවා අඩු ගණනේ ඒක අපද විපක්ෂයේද මේකට සාධාරණ වෙන්න එපැයි මේකට අත ගන්න සූදානම් වෙන්න එපැයි එහෙම කරොතින් ඒක එයාලගේ රටෙත් අවසානය වෙන්න පුළුවන් කියලා අපි නියත වශයෙන් කියනවා. ආව නේද හයි? ප්‍රශ්න මොකක්ද මේ කරන්නේ මේ විවස්ථා වෙනස් කිරීමේ මූලික පරමාර්ථය වෙන දෙයක් නෙවෙයි අර මූඛ විදායක ජනාධිපතික මේ නැති කිරීමවත් ඡන්දක මේ වෙනස් කිරීමවත් නැහැ මොකද මේ දෙකම අවශ්‍ය නැහැ දැනට. දැන් අවුරුදු 4ක් යනකම් මේ සංස්ථා දෙකම තියෙනවා. එම නිසා මේ කරන්න වෙන දෙයක නෙවෙයි උතුරු නගරයට විසඳුමක් දෙන්න. විසඳුමක් දේශපාලන විසඳුමක් දෙන්නේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි ෆෙඩරල් හරි ෆෙඩරල් වලට යන මාර්ගය වෙනස් කිරීම. මෙන්න ඒක කිරීම තමයි මේක මූලික අදහස. අනිත් එක මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මුලින්ම ගිනි ජනවාරි 9 වෙනිදා පැය 12ක පැය 12ක් ඇතුළත මේ මේ විස්තර කරගන්න හැදුව එක හරි ගියේ නෑ. හරි ගියේ නැතුව ඊළඟට විපක්ෂයේ ශ්‍රී ලංකා නිදස්පක් ඒකපදස් වක්තය කළා සංශෝධන වගේක ඉදිරිපත් කළා. ඒකෙන් කිව්වා මේක අලුත් එකක් නෙවෙයි. මේක නිව් කියන වචනේ අහක් කරන්න ඕනේ අලුත් එකක් නෙවෙයි. එහෙමනම් මේක එක්දස් නවසේ හැත්ත අටේ ඇතිපු විවස්ථාවට සංශෝධනයක් හැටියට තමයි මේ කරන්න හදන්නේ. ආණ්ඩුව මෙසේ කිව්වට අද සම්බන්ධයෙන් දාස්තව විපක්ෂ නායකය කියලා තුන එහෙම නෙවෙයි අපිට අලුත් විවස්ථාවක් ඕනේ කියලා. ඒ කියන්නේ මේ කැඳහැලියක් කවුරු ඇත්ත කියන දන්න. අනිත් එක අර වසන්ත මහත්මයා පෙන්වලා දුන්නා වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයත් ඒකාධිපත්‍ය විශේෂ ගෙනාපු සංශෝධන වලින් මූලික රාමුව වෙනස් වෙලා දෙක වචනයහත් වහට වෙනස් කරාට අර වික්‍රමසිංහ මහත්මයාට ඉස්සෙල්ලා ගෙනාපු ක්‍රමයේම කරන්න මේකෙන් ඉඩ තිබෙනවා. එම නිසා අපි බල කර සිටින ජාතික බලවේග වශයෙන් විශේෂයෙන් ඒපාවද්ද විපක්ෂයට එච්චර විපක්ෂයක් හැටියට අපි සරගන්නේ අනිත් එක විපක්ෂයක් නෙවෙයි. UNP ගේ බලකයට HSLP එකක් තියෙන්නේ. එයාලගෙන් කවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලා හඳුනගත්තේ ඒ වර්ගයේදීලා ඉන්න ඒත් ඒකාබද්ධ විපක්ෂය කියලා 50ක් ඉන්නවා. අපි එයාලගෙන් දැඩිසෙස ඉල්ලාගෙන සිටිනවා මේකට අත ගහන්න එපයි කියලා. මොකද මේ කපටි ව්‍යාජ වක්‍ර මොහලින් හදන්නේ කොහොම හරි එයාලටත් මේක කළා එතනත් ඉන්නෝනේ કોઈ බෙදුම් වාදීන්ට මේක පුගත්තේ එයාලා මගින් මුළු රටම අත ගහලා මේක දුන්නයි කියලා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කියන්න තමයි මේක හදන්නේ. ඒ නිසා අපි බල කර සිටිනවා අඩු ගණනේ ඒක ආපද විපක්ෂයට මේකට සාධාරක වෙන්න එපැයි මේකට අත ගන්න සූදානම් වෙන්න එපැයි එහෙම කරොතින් ඒක එයාලගේ රටේ අවසානයේ වෙන්න පුළුවන් කියලා අපි නියත වශයෙන් කියනවා ආව නේද හයි ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න මේ කරන්නේ මේ විවස්ථා වෙනස් කිරීමේ මූලික පරමාර්ථය වෙන දෙයක් නෙවෙයි අර මූලික විදායක ජනාධිපතික මේ නැති කිරීමවත් ඡන්දක මේ වෙනස් කිරීමවත් මොකද මේ දෙකම අවශ්‍ය නැහැ දැනට. දැන් අවුරුදු 4ක් යනකම් මේ සංස්ථා දෙකම තියෙනවා. එම නිසා මේ කරන්න වෙන දෙයක නෙවෙයි උතුරු නගරයට විසඳුමක් දෙන්න. විසඳුමක් දේශපාලන විසඳුමක් දෙන්නේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි ෆෙඩරල් හරි ෆෙඩරල් වලට යන මාර්ගයේ වෙනස් කිරීම. මෙන්න ඒක කිරීම තමයි මේක මූලික අදහස. අනිත් එක මේ සරණිවි කුරුසිංහ මහත්මයා මුලින්ම ජනවාරි 9 වෙනිදා පැය 12කින් පැය 12ක් ඇතුළත මේක මේ විධි ක්‍රමය විස්තර කරගන්න හැදුව එක හරි ගියේ නෑ. හරි ගියේ නැතුව ඊළඟට විපක්ෂය ශ්‍රී ලංකා නිදහස්පක් ඒකාපදස් ව්‍යක්ත කළා සංශෝධන වගේ ඉදිරිපත් කළා. ඒකෙන් කිව්වා මේක අලුත් එකක් නෙවෙයි මේක නිව් කියන වචනේ අහක් කරන්න ඕනේ අලුත් එකක් නෙවෙයි. එහෙමනම් මේක 1978 අතුපු විවස්ථාවට සංශෝධනයක් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්න හදන්නේ. ආණ්ඩුව මෙසේ කිව්වට අද සම්බන්ධයෙන් දාස්තර විපක්ෂ නායකය කියලා තුන එහෙම නෙවෙයි අපිට අලුත් විවස්ථාවක් ඕනේ කියලා. ඒ කියන්නේ මේ කඳ හැදියක් කවුරු ඇත්ත කියන දන්න. අනිත් එක අර වසන්ත මහත්මයා පෙන්වලා දුන්නා වගේ මේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයකටත් ඒකාධිපත්‍යයේ ගෙනාපු සංශෝධන වලින් මූලික රාමුව වෙනස් වෙනවා. ඒක වචනයහට වෙනස් කරාට අර වික්‍රමසිංහ මහත්මයාට ඉස්සෙල්ලා ගෙනාපු ක්‍රමෙම කරන්න මේකෙන් ඉඩ තිබෙනවා. එම නිසා අපි බල කර සිටින ජාතික බලවේග වශයෙන් විශේෂයෙන් ඒපාවද්ද විපක්ෂයේ එච්චර විපක්ෂයක් හරි අපි සරගන්නේ අනිත් එක විපක්ෂයක් නෙවෙයි UNPක බල්ගයට සෙල්ලස්ටි එකක් තියෙන්නේ එයාලගෙන් කවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාලා හඳුනන ඇත්තේ ඒ වර්ගයේ දීලා ඉන්න ඒත් ඒකාබද විපක්ෂය කියලා 50ක් ඉන්නවා අපි එයාලගෙන් දැඩිසේ සිටිනවා මේක ගහන්න එපයි කියලා මොකද මේ කපටි ව්‍යාජ වක්‍ර මොහලින් හදන්නේ කොහොම හරි එයාලටත් මේක කළා එතනත් ඉන්නෝනේ કોઈ බෙදුම් වාදීන්ට මේකට පුගත්තේ එයාලා මගින් මුළු රටම අත ගහලා මේක දුන්නයි කියලා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කියන තමයි මේක හදන්නේ. ඒ නිසා අපි බල කර සිටිනවා අඩු ගන්නනේ ඒකාබද්ධ විපක්ෂයේද මේකට සහභාගී වෙන්න එපැයි මේකට අත ගන්න සූදානම් වෙන්න එපැයි එහෙම කරොත් ඒක එයාලගේ රටේ අවසානයේ වෙන්න පුළුවන් කියලා අපි නියත වශයෙන් කියනවා. ආව නේද right තව මේ කරන්නේ මේ විවස්ථා වෙනස් කිරීමේ මූලික පරමාර්ථය වෙන දෙයක් නෙවෙයි අර මූලික විදායක ජනාධිපතික මේ නැති කිරීමවත් චන්දක මේ වෙනස් කිරීමවත් නෙවෙයි මොකද මේ දෙකම අවශ්‍ය නැහැ දැනට දතරක් යනකම් මේ සංස්ථා දෙකම තියෙනවා එම නිසා මේ කරන්න වෙන දෙයකට නෙවෙයි උතුරු නගරයට විසඳුමක් දෙන්නේ විසඳුමක් දේශපාලන විසඳුමක් දෙන්නේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි ෆෙඩරල් හරි ෆෙඩරල් වලට යන මාර්ගය වෙනස් කිරීම. මෙන්න ඒක කිරීම තමයි මේක මූලික අදහස. අනිත් එක මේ හරි වික්‍රමසිංහ මහත්මයා මුලින්ම ජනවාරි 9 වෙනිදා පැය 12කින් පැය 12ක් ඇතුළේ ඒක මේ විධි ක්‍රමය ඉස්තර කරගන්න හැදුව ඒක හරියේ නැහැ. හරියේ නැතුව ඊළඟට විපක්ෂය ශ්‍රී ලංකා නිදහස්පත් ඒකාපදේශ ව්‍යක්තය කළා සංශෝධන වගයක් ඉදිරිපත් කළා ඒකෙන් කිව්වා මේක අලුත් එකක් නෙවෙයි මේක නිව් කියන වචනේ අහක් කරන්න ඕනේ අලුත් එකක් නෙවෙයි එහෙමනම් මේක 1978 අතුපු විවස්ථාවට සංශෝධනයක් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්න හදන්නේ ආණ්ඩුව මෙසේ කොට අද සම්බන්ධයෙන් දාස්තර විපක්ෂ නායකය කියලා තුන එහෙම නෙවෙයි අපිට අලුත් දුවස්තාවක් වුණේ. ඒ කියන්නේ මේ කැඳ හැදියක් කවුරු ඇත්ත කියන දන්න. අනිත් එක අර වසන්ත මහත්මයා පෙන්වලා දුන්න වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයත් ඒකාධිපත්‍ය විසඳගෙනපු සංශෝධන වලින් මූලික රාමුව වෙනස් වෙනවා. නිකන් වචනේ හාස්මහට වෙනස් කරාට අර වික්‍රමසිංහ මහත්මයාට ඉස්සෙල්ලා ගෙනාපු ක්‍රමයේම කරන්න මේකෙන් ඉඩ තිබෙනවා. එම නිසා අපි බල කර සිටින ජාතික බලවේග වශයෙන් විශේෂයෙන් ඒ පාවද්ද විපක්ෂයට එක්තරා විපක්ෂයක් හරියට අපි සරගන්නේ අනිත් එක විපක්ෂයක් නෙවෙයි UNP කේ බල්කයට හෙච්චෙල්ලස් එකක් තියෙන්නේ එයාලගෙන් කවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාලා හදන ඇත්තේ ඒ වර්ගයේදීලා ඉන්න ඒත් ඒකාබද්ධ විපක්ෂය කියලා 50ක් ඉන්නවා අපි එයාලගෙන් දැඩිශේෂ ඉල්ලාගෙන සිටිනවා මේකට අත ගහන්න එපයි කියලා මොකද මේ කපටි ව්‍යාජ වක්‍ර මොහොතෙන් හදන්නේ කොහොම හරි යාළුවත් මේක කළා එතනත් ඉන්නෝනේ කොයි බෙදුම් වාදීන්ට මේක පුගත්තේ එයාලා මගින් මුළු රටම අත ගහලා මේක දුන්නයි කියලා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කියන තමයි මේක හදන්නේ. ඒ නිසා අපි බල කර සිටිනවා අඩු ගන්නනේ ඒක අපද විපක්ෂයේද මේකට සාධාරණ වෙන්න එපැයි මේකට අත ගන්න සූදානම් වෙන්න එපැයි එහෙම කරොතින් ඒක එයාලගේ රටේ අවසානය වෙන්න පුළුවන් කියලා අපි නියත වශයෙන් කියනවා